بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها المدثر قم فأنذر وربك فكبر وثيابك فطهر والرجز فاهجر ولا تمنن تستكثر ولربك فاصبر فإذا نقر في الناقور فذلك يومئذ يوم عسير على الكافرين غير يسير ඇඳුමකට උඩින් තවත් ඇඳුමකින් පොරවා ගනිමින් සිටින්නානනි නැගිට අවවාද කරව නුඹගේ පරමාධිපතියාවම නුඹ ශ්‍රේෂ්ඨමත් කරව නුඹේ වස්ත්‍රයෙන් පවිත්‍ර කරව පාප ක්‍රියාවන් වලින් වැළකී සිටියු නුඹ අධික ලෙස කළ ඇති බව යයි සිතා කියා නොපාව. නුඹගේ පරමාධිපතියා වෙනුවෙන්ම ඉවසිලිමත් වව්. එහෙයින් නලාවෙහි පිඹිනු ලැබුණු විට එහෙයින් එය එදින අසීරු දිනයක් වන්නේය. ප්‍රතික්ෂේපකයින්ට පහසුවක් නොවන්නේය. ذرني ومن خلقت وحيدا وجعلت له مالا ممدودا وبنين شهودا ومهدت له تمهيدا ثم يطمع أن أزيد كلا إنه كان لآياتنا عنيدا سأرهقه صعودا إنه فكر وقدر فقتل كيف قدر ثم قتل كيف قدر ثم نظر ثم عبس وبسر ثم أدبر واستكبر فقال إن هذا إلا سحر يؤثر إن هذا إلا قول البشر මා නිර්මාණය කළ තැනැත්තාද මාද හුදකලාවේ හරිව්. ඔහුට මා ඊතා විස්තීර්ණ වූ සම්පත් හා සෑම විටම ඔහු සමග සිටින්නා වූ පිරිමි දරුවන්ද මා ඔහුට ලබා දුන්නෙමි. ඔහුට මා ඕනෑතරම් සැප පහසුකම් ලබා දුන්නෙමි. මෙපමණක් මා ඔහුට ලබා දුන් පසුවද මා ඔහුට තවත් විස්තීර්ණය කළ යුතුයයි ඔහු ආශා කරන්නේය. එසේ නොවේ සැබවින්ම ඔහු අපගේ සාධකයන් පිළිබඳව දැඩි මුරණ්ඩුකාරයෙකු ලෙස සිටියේය. මා ඔහුව දැඩි ශෝකයට හා දුෂ්කරතාවන්ට ලක් කරමි. සැබවින්ම ඔහු සිතන්නට විය. තවද තමාගේ එම සිතුවිල්ල පරීක්ෂාකාරීව සැලසුම් කළේය. එහෙයින් ඔහු කුමන ආකාරයෙන් සිතුවිල්ල සැකසුම් කළේද? ඒ වෙනුවෙන් ඔහු මරුමුවටපත් විය යුතුය. පසුවද ඔහු කුමන ආකාරයෙන් සිතුවිල්ල සැකසුම් කළේද ඒ වෙනුවෙන් ඔහු මරුමුවට පත්විය යුතුය. පසුව ඔහු බැලුවේය. පසුව ඔහුගේ මුහුණ රැලි ගැසින වර්ණය වෙනස් විය. පසුව ඔහු පිටුපා උඩඟු විය. එහෙයින් ඔහු මෙය වෙනත් කෙනෙකුගෙන් ලබාගත් හෝනියම මිස වෙනත් එකක් නොවන බවද මෙය මිනිසාගේ කියමන මිස වෙනත් එකක් නොවන බවද කීවේය. سأصليه سقر وما أدراك ما سقر لا تبقي ولا تذر لواحة للبشر عليها تسعة عشر وما جعلنا أصحاب النار إلا ملائكة وما جعلنا وما جعلنا عدتهم إلا فتنة للذين كفروا ليستيقن الذين أوتوا الكتاب ليستيقن الذين أوتوا الكتاب ويزداد الذين آمنوا ويزداد الذين آمنوا إيمانا ولا يرتاب الذين أوتوا الكتاب والمؤمنون ولا يرتاب الذين أوتوا الكتاب والمؤمنون وليقول الذين في قلوبهم مرض والكافرون مرض والكافرون ماذا أراد الله بهذا مثلا كذلك يضل الله من يشاء ويهدي من يشاء وما يعلم جنود ربك إلا هو وما هي إلا ذكرى للبشر එහෙයින් මා ඔහුව අනාගතයේ සකර් යන නිරයට ඇතුල් කරවන්නෙමි. සකර් යනු කුමක්දයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය කිසිවෙකු ඉතිරි නොකරන්නේය. කිසිවෙකු අත නොහරින්නේය. එය චර්මය දැඩි ලෙස වෙනස් කරවන එනම් චර්මය කළු පැහැ ගන්වන ගතියකින් යුක්ත වන්නේය. එය මත එහි බාර මලක්වරු 19 දෙනෙකු සිටිති. නිරේ බාරකරුවන් වශයෙන් මලක්වරුන් මිස වෙන කිසිවෙකුපත් නොකලෙමු. තවද ඔවුන්ගේ සංඛ්‍යාව ප්‍රතික්ෂේපකයින් වෙනුවෙන් එක් පිරික්සුමක් ලෙස මිස ඇති නොකලෙමු. යුදෙව්වන් හා කිතුණුවන් වන පුස්තක පිරිනමන ලද ජනයා අල් කුර්ආනය පිළිබඳව වූ Tamanගේ විශ්වාසයෙහි ස්ථීර වීම පිණිසද විශ්වාසය කළවුන්ගේ විශ්වාසය තවත් අධික වීම පිණිසද පුස්තක පිරිනමන ලද ජනයා හා විශ්වාසවන්තයින් සැක නොසිතීමටද කවරෙකුගේ සිතෙහි අල් කුර්ආනය පිළිබඳ සැකය යන රෝග ඇත්තේද ඔවුන්ද ප්‍රතික්ෂේපකයින්ද මෙමගින් අල්ලා නිදසුණක් වශයෙන් දැක්වීමට සිටුවේ කුමක්ද යනවග පැවසීමටද මෙලෙස අපි කලෙමු. මෙලෙස අල්ලාහ් Taman අබිමත කරන අය නොමග යවන්නේය. තවද Taman අබිමත කරන අයට මඟ පෙන්වන්නේය. නුඹගේ පරමාධිපති ආනන්ගේ සේනා ඔහු හැර වෙන කිසිවෙකු දැන නොගනිති. ඒවා මිනිසුන්ට උපදේශයක් මිස වෙනකක් නොවේ. كلا والقمر والليل إذ أدبر والصبح إذا أسفر إنها لإحدى الكبر نذيرا للبشر لمن شاء منكم أن يتقدم أو يتأخر كل نفس بما كسبت رهينه إلا أصحاب اليمين في جنات يتساءلون عن المجرمين ما سلككم في سقر قالوا لم نك من المصلين ولم نك نطعم المسكين وكنا نخوض مع الخائضين وكنا نكذب بيوم الدين حتى أتانا اليقين فما تنفعهم شفاعة الشافعين සඳ මත දිවුරමින් රාත්‍රිය පසුබසින කලෙහි එම රාත්‍රිය මත දිවුරමින් උදෑසන ආලෝකමත් වන කලෙහි එම උදෑසන මත දිවුරමින් සැබවින්ම එය එනම් පෙර සඳහන් සකර් යන නිරය අති විශාල ඒවායින් එකක් වන්නේය. එය මිනිසාට අවවාදයකි. නුඹලාගෙන් කවරෙකු කැමතේද? ඔහු ඉස්ලාමය පිළිගෙන ඉදිරියට යා හැක. එසේ නොමැතිනම් එය ප්‍රතික්ෂේප කර පසුබෑ හැක. සෑම ආත්මයක්ම Taman උපයාගත් දේවල් සඳහා ඇටයක් වන්නේය. එනමුත් දකුණු පස සගයින් හැර ඔවුන් ස්වර්ගයන්හි සිට අපරාධකරුවන්ගෙන් නිරයට නුඹලාව තල්ලු කර දැමුවේ කුමක්දයි විමසති. එයට ඔව්හු අප සලාතේ නියැලෙන්නන් අතුරින් නොසිටියෙමු. දුගියන්ට ආහාර සපයන්නන් වශයෙන්ද නොඌයෙමු. තවද අපි නබිතුමාණන්ව හා අල් කුර්ආනයේ අධිකව විවේචනයේට ලක් කර එහි ගිලී සිටි අය සමග ගිලී සිටියෙමු. තවද අපි විනිශ්චය දිනය අසත්‍යයයි තර්ක කරමින් සිටියෙමු. මරණය නම් නිශ්චිත විෂය අප වෙත පැමිණෙනතුරු මෙලෙසම අපි සිටියෙමුයි පවසති. එහෙයින් මැදිහත් වන්නන්ගේ මැදිහත් වීම ඔවුන්ට කිසිඳු ප්‍රයෝජනයක් ප්‍රයෝජනවත් නොවන්නේය. فما لهم عن التذكرة معرضين كأنهم حمر مستنفرة فرت من قسورة بل يريد كل امرئ منهم أن يؤتى صحفا منشرة كلا بل لا يخافون الآخرة كلا إنه تذكرة فمن شاء ذكره وما يذكرون إلا أن يشاء الله هو أهل التقوى وأهل المغفرة මෝනට කුමක් සිදු වූයේද මෝන් මෙම උපදේශය පිටුපාන්නන් වන්නෝය සිංහයාගෙන් බේරී ඊතා සීග්‍රේන් දුවන වල් බූරුවන් මෙන් ඔවුන් සිටින්නෝය. ඔවුන් කුර්ආනයට ශ්‍රවණය නොකර එයින් ඈත් වී දුවමින් සිටියේ මෙලෙසය. එනමුත් ඔවුන්ගෙන් සෑම පුද්ගලයෙක්ම Taman හට දිගහරිනු ලැබූ වාර්තා පත්‍ර පිරිනැමිය යුතුයයි බලාපොරොත්තු වන්නෝය. එසේ නොව ඔවුහු එලොව පිළිබඳව බිය නොවේති. එසේ නොව සැබවින්ම මෙය උපදේශයකි. කවරෙකු කැමැත්තේද ඔහු එයින් දැනමුතුකම් ලබාගන්නේය. එනමුත් අල්ලාහ් අබිමත කළේ නම් මිස ඔවුහු දැනමුතුකම් නොලබති. මොවුන් නම දින පිළිමයන්ව බියබැතිමත් වීමට සුදුස්සෙකු වන්නේ ඔහු එනම් අල්ලාහ් පමණය. තවද සමාව දීමට සුදුස්සෙකු වන්නේද ඔහුමය.